රටට අවශ්‍ය වන්නේ තුනුරුවන්ට ගරු කරන පිරිසක් බුදු බණේට ආවනත වෙන හැමෝම තුනුරුවන්ට ගරුයි. බුද්ධ ගෞරවය දියුණු වෙන හැම හිතකම ලක්ෂණයක්. හැම හිතක්ම රැකෙන්නේ බුදු බලෙන්. තරුණ පෙළද විශේෂයෙන් සරල ලෙස බුදුරජාණන් වහන්සේගේ ධම්ම විලාසී චරිතය හඳුන්වා දෙන්න ඕනේ. බුදු සිරිත අඳුන ගන්නකොට අභ්‍යන්තර ජීවිතය ලස්සන වෙනවා. ඇතුළ හොඳ වෙනකොට පිටත් ලස්සනයි. බුදු ගුණ සිහියේ රැඳි හැමදෙනා සෝසේ නිදනවා, සෝසේ අවදි වෙනවා. ඒ බව බුදුරජාණන් වහන්සේ ඉහත සඳහන් ගාථා ධර්මයෙන් එදා දේශනා කර වදාලා. යම් කෙනෙකුට දහවලත් රැත් නිතර බුදු ගුණ අරමුණු වීමෙන් උපදනා සිහිය ඇත්තේද දිවා රාත්‍රී දෙකෙහි නිතර බුදු ගුණ සිහි කරන ගෞතම ශ්‍රාවකයෝ හැම කල්හිම බුදු ගුණ සිතින්ගෙන නිදා කුබුදෙන බැවින් සැපසේ නිදා සැපසේ අවදි වෙන්නාහ යන්නයි ඒ ගාථා ධර්මයේහි පැහැදිලි තේරුම. ගතේ සුවපත් භාවයයි හිතේ සහනයයි හැම දිනෙකටම ඕන කරන දෙයක්. සැපවත් නිින්ද සුවපත් හිත සොන්නස්ව අවදි වීම කාට කාටත් අවශ්‍යයි. සැනසෙල්ලේ නිදන්නයි සැනසෙල්ලේ අවදිවන්නයි බුදුරජාණන් වහන්සේ උදව් වෙන බවයි ඒ ගාථා ධර්මයෙන් කියුනේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ අරමුණු කොට උපන් අනුස්මෘතිය එනම් අරහං ආදී බුද්ධ ගුණ අරමුණු කොට උපන් අනුස්මෘතියයි බුද්ධානුස්සතිය කියලා කියන්නේ. අනුස්සතිය කියන්නේ නැවත නැවත සිහි කිරීම. බුදුගුණ නැවත සිහි කිරීම බුද්ධානුස්සතියයි. බුදුගුණ මුළු මහත් ලෝකේ ඒකාන්ත සත්‍ය දෙයක්. බුදුගුණ බලේ විද්‍යමානයි මහානුභාව සම්පන්නයි. කෙලක්ෂයක් සක්වල ආඥා පැතිර පවතින්නේ බුදුගුණ බලයටයි. බුදුගුණ බලයේ ඉක්මවා යාමට තරම් සමත් කිසිදු බලයක් මුළු තුන් ලෝකෙම නැහැ. බුදු ගුණ නිතර නිතර මෙනෙහි කරන තනස්සාට ලැබෙන බුද්ධාලම්බන ප්‍රීතිය අප්‍රමාණයි. බුද්ධ ගෞරවය, බුද්ධ භක්තිය අසීමිතයි. අරිබුදුරජාණන් වහන්සේ කියලා කතා කරන්නේ පින්වත්නි මහ පුදුම ධර්ම ජීවයකට. බුදුරජාණන් වහන්සේ මහා ගුණ නිධානයක් ඒ උතුම් ගුණ නිධානේ මතු කරන්ත මතු කරන්ත බුද්ධ ගෞරවේ පහළ වෙනවා ඒ නිසා වඩා වඩා බුදු ගුණ මෙනෙහි කරන්ත මෙනෙහි කරන්ත බුදු ගුණ තුල ජීවත් වෙන්න වෙන්න මහ පුදුම විදිහේ සංසිඳිච්ච ගතියක් හදවතට දැනෙන්නේ ඒ ආනිසංසදායකයි බුදු ගුණ මෙනෙහි කරන කෙනෙකුට ලැබෙන ආනිසංස පිණිස බොහොම තිබෙනවා. මොහොතකට හරි කෙලෙස් ගිනි දැන නිවිලා යනවා. හිත විවිධ අරමුණු ඔස්සේ යන දෙයක්. ඒ නිසා හිතේ නොසන්සුන් බව ඇතිවීම ස්වාභාවිකයි. බොහෝ විට කෙලෙසුන්ගෙන් ආතුර වීම ඒකට එක හේතුවක්. ඒ වගේ වෙලාවල සංසුන්ව හිත හදා ගැනීම අදහසින් වික්ෂිප්ත හිත මතු කර ගැනීම අදහසින් පැත්තකට වෙලා බුදු ගුණ මෙනෙහි කරන්ත මාගේ බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක මාගේ බුදුරජාණන් වහන්සේ රහසින්වත් පවුණු කළ සේක මාගේ බුදුරජාණන් වහන්සේ සියලු පාපයන්ගෙන් මිදුණසේක මාගේ බුදුරජාණන් වහන්සේ සියලු දෙවි මිනිසුන්ගේ සියලු පූජාවනට සුදුසු වනසේක මේ ආදී වශයෙන් බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි යනුවෙන් සිහි කරන්ට ඕනේ මොහොතකට හරි පින්වතුනි මේ තුලින් හිත සැනසෙලා යනවා බුද්ධ ගෞරවයේ පහළ වුණ හිත ලාභ ලැබෙන හිත. පාඩු නොවන හිත. එයි පාපයට ලැජ්ජා වීමයි විපාකයට බය වීමයි ඇති වෙන්නේ බුදුගුණ මෙනෙහි කිරීමෙන්. එතකොට කුසල් හිත වැඩෙනවා අකුසල් සිත් දුරු වෙනවා. එන් හිත මෝරනවා. එන් උල්පත් මතු කරන්ට බුදුගුණ මානසිකාරයෙන් ලැබෙන පිහිට පමණයි මෙපමණයි කියලා සීමා කළ නොහැකි ඒ මහා පිහිට තම තමන්ගේ හදවත් සනසා ගමන් කරන්නේ. බුද්ධ ගෞරවය පහළ වුණහම බුදුරජාණන් වහන්සේගේ හිත මහ පුදුම විදිහට තමන්ගේ ජීවිතයට සම්බන්ධයි කියලා වගේ දැනෙනවා. බුදුරජාණන් වහන්සේ හිත ඇතුළේ වැඩ ඉන්නව නේද කියන අදහස චිත්ත සංතාන තුල පහළ වෙලා හදගැබුම් බුදු මැදුරක් වගේ වෙනවා. පිනට දහමට හිත ඉක්මන් කරවනවා. කරන පිනයි රකින ගුණයයි අතරින් සාසු ගෞරවේ පහළ වුණාම පවිත්‍ර సంతානයක් ඇති බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිරිසිදු ධර්මයේ ගැන හිතන්න පෙළඹෙනවා. එතකොට තමයි බුදු ගුණ බුදු සිරිත සිහියට නැගෙන්නේ. බුදු ගුණය මෙනෙහි කරනකොට සුළුවෙන් උපදින හිතේ සතුට මේ කොළ මල් අතුරුකින විහිදල යනවා වගේ විදුලියක් ශරීරය තුළට බැහැගත්තා වගේ හිත සනස්සවලා හිත සැහැල්ලු කරලා හිත ප්‍රබෝධමත් කරලා ලොකුම ලොකු සංසිඳීමක් තමයි හිතට ලබා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ පින්නතුනේ සමහරු කියන බුදුන් වහන්සේ කියලා සමහර බුදුහාමුදුරුවෝ කියනවා අපි කියන්න පුරුදුම බුදුරජාණන් වහන්සේ කියලා. බුදුරජාණන් වහන්සේ මහ පුදුම ආත්ම ශක්තිය, චිත්ත බලය, පාරමී ගුණ මහන්සිය කෙටි උතුමා. ලෝකයේ අතිශ්‍රේෂ්ඨ මහාශී උතුමන් සිටියා. ඌනතර නොඑක් දෙනා නොඑක් විෂයන්ත විසරදයි. ඒතම විසරද වූ විශිෂ්ට ගුණයකින් සමන්නාගත අති සම්භාව්‍ය උත්මයන් වහන්සේ නෝතුරා බුදුරජාණන් වහන්සේ එහා සමාන කළ හැකි අන් කිසිවෙක් නැති නිසා බුදුරජාණන් වහන්සේට අසම කියලා ප්‍රකාශ කරනවා සමාන කරනවා නම් සමාන කරන්න පුළුවන් වන්නේ එවැනි බුදුවරයන් වහන්සේ නමකට පමණයි ඒ නිසා අසම සම මිනිසුන් අතර අච්චරිය මිනිස්සු දෙදෙනෙකු එකවර නැති නිසා ඒක පුද්ගලෝ අතිපරිසුද්ධ సంతානයක් ඇති බුදුරජාණන් වහන්සේ මිනිස් හිතේ වවාගන්න පුළුවන් උදාරම ගුණ වඩාගත් වවාගත් උත්තමයන් වහන්සේයි රාග දෝෂ මෝහ මදමාන ඊර්ෂ්‍යා ක්‍රෝධ ක්ලේශ ධර්ම ඒ බුදු හිතේ නැහැ අවිද්‍යමානයි මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ඛාව, සීල සමාධි ප්‍රඥා ආදී ශ්‍රේෂ්ඨ මිනිස් ගති ඒ බුදු හිතේ विद्यමානයි. පැහැදිලි, නිර්වල් මඟක් ඔස්සේ මඟ පෙන්වා දෙමින්ම වැඩම කළෙහින් තථාගතවරයෝ මාර්ගදේශකයෝ යනුවෙන් හඳුන්වා ඇති අක්ඛාතාරෝ තථාගතා යනුවෙන් බුදුරජාණන් වහන්සේලාට සම්මානනීය නාම ලැබෙනවා. යතර මග්ගඤ්ඤු මග්ගවිදු මග්ගකෝවිදු කියන නම් වලින් බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා. ඒ තේරුම නියම මාර්ගය ආර්ය මාර්ගයේ දැනගත්තු තැනැත්තා කියන එකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නියම මාර්ගය නම් පින්වතුනි දුකින් මිදීමේ මගයි. නුතුරා බුදුනුවණින් සොයාගත්තු මඟ. ඒ මඟ ගමන් කළ කිසිම කෙනෙකුට කිසිම දවසක මොනම තැනකවත් වැරදුනේ නැහැ. බුදුරජාණන් වහන්සේට උවමනා කරපු එකම කාරණය නොමග යන ලෝකයා හරි මඟ ගමන් කරවීමයි. මේ හරි මඟ කියන්නේ ආරස්ථාංගික මාර්ගය. අංග අතකින් පිරුණු මේ මගෙහි ගමන් කරන්නාගේ ප්‍රතිපදාව මධ්‍යම ප්‍රතිපදාවයි. වෙන විදිහකට කියනවා නම් සීමා නොයෙක්ම වූ මෙදුම් පිළිවෙතයි. සම්මා දිට්ඨි හරි දැකීම සම්මා සංකප්ප යහපත් කල්පනාව සම්මා වාචා යහපත් වචනය සම්මා කම්මන්ත යහපත් වැඩ සම්මා ආජීව යහපත් දිවි පෙවත සම්මා වායාම යහපත් වෑයම සම්මා සති යහපත් සිහිය සම්මා සමාධි යහපත් ලෙස හිත එකඟ කර ගැනීම මෙන්න මේ අංගාට ඇතුළත් ශ්‍රේෂ්ඨ මාර්ගයයි බුදුරජාණන් වහන්සේ සොයාගත්තේ. හොඳම හොඳ ගුණ යහපත් මිනිසෙකු වන්ට මේ මුළු මහත් තුන්දෝ තලයේ තියෙන එකම පාර තමයි මේ. යහපත යහපත හැටියට දකින්න නුවණ පහල කරගන්න බුදුදහමෙන් ලැබෙන්නේ මහ පුදුම විදිහේ මඟ පෙන්වීමක්. හොඳ නරක කුසල කුසල් කළ යුතු නොකළ යුතු දේ, හල යුතු නොහල යුතු පැත්ත, යා යුතු නොයා යුතු මඟ, හොඳ වැඩ කළොත් හොඳ විපාක ලැබෙනවායි, නරක වැඩ කළොත් නරක විපාකය මේ සියල්ලම සෙනෙහිබර මවෙක්තියෙක් වගේ, පරමාදර අනුශාසකයෙක් වගේ නෝතුරා බුදු අමාමෑණියන් වහන්සේ නිරන්තරයෙන් දේශනා කළා. අපට හොඳ මඟ, හරි මඟ නියම මඟ පෙන්වලා දුන්න සාස්ෘන් මහන්සේ අක්ඛාතාරෝ තථාගත අපට ලැබුණු ශ්‍රේෂ්ඨතම මාර්ගදේශකයාණන් වහන්සේයි. සංකීර්ණ ගිහි ජීවිතවල දවස සුළු වේලාවක් හරි පින්වතුනි බුදු ගුණ සිහි කර කර වඳින්න ඕනේ. බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ළඟ තියන්න ඕනේ. බුද්ධ රූපයක් ළඟ තියා ගැනීම හුඟක් හොඳයි. බුද්ධ රූපයක් නැතිවම බෑ කියනෝ නෙමෙයි. එවන්නක් තිබීම බුදු ගුණ මෙනෙහි කරන්ත ලොකු පහසුවක් වෙනවා. අරමුණට හිත නම්වන්ත ලේසි එතකොට. බුද්ධ රූපයේ ලෝකේ තියෙන ලස්සනම රූපයයි. බුද්ධ රූපය කියලා කියන්නේ අපේ సంతාන බුදුරජාණන් වහන්සේට සමීප කරවන්ට ලැබිලා තියෙන වස්තුවක්. බුදු කුටියේ පැත්තකද වෙලා වාඩි වෙලා බුද්ධ රූපේ දිහා බලාගෙන බුදුරුව හිතේ මවාගෙන බුදුගුණ මෙනෙහි කරන්ත. මනුෂ්‍ය ජීවිතයක් හැඩගස්ස ගන්නට නම් උවිත වැඩිය හොඳ වෙන දෙයක් නෑ වගේ. බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ධම්මවිලාසී චරිතාපදානයේ සිහිපත් වෙනකොට හද සැනසෙනවා. නිවිච්ච ගතියක් උපදින්නේ. බුදුගුණ ඇසුරෙන් නැවුණු කුසල චේතනා පහළ වෙලයි ඒ සංසිඳීම හිතට උපදින්නේ. ඒ ලෝතුරා බුදු ගුණයට අපි ගරු කරන ගමන් වඳින පුදන ගමන් බුදු සිරිත බුදු ගුණ වලින් එකක් හරි තෝරගෙන ඒ අනුව පිළිපදින්න ඕනේ. අත්හදා බැලීමක් වශයෙන් හරි එක ගුණ දහමක්වත් වඩන්න ඕනේ. කිසියම් ප්‍රාර්ථනාවක් ඇතුව ඒ ගුණ ධර්මේ පුරාගෙන පුරාගෙන යන්න ඕනේ. ප්‍රාර්ථනා බලයෙන් මුදුන්පත් කරගන්න jigу කලක් ගත වෙන්න පුළුවන්. ඒකේ කාර්යයක් නැහැ. ಗುಣදහමක් නුපුරා පරමාර්ථ රහිත ගමනක අනන්ත දුක් විඳ විඳ යනවට වඩා ඒකාත්ම භාවයකදී එක ගුණ ධර්මයක්වත් අඩු නැතුව පුරා ගන්නට ලැබෙතුත් ඒක මොනතරම් සැනසෙල්ලක්ද? නිහඬව ඇත්තකද වෙලා සිහි කරන්ට බොහෝ දේවල් බුදු සිරිතේ තියෙනවා හිතට සහනයක් ලැබෙන දේ. නිදහසේ ටිකක් හිතලා බලන්න පින්නතුනි. උත්තර පිරිතුරු ලැබෙනකම්ම හිතන්න. බුදුරජාණන් වහන්සේ කියන්නේ කවර බඳු උත්තමයන් වහන්සේ නමකටද? ලෝකයා පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඇති කරගෙන හිටපු බලාපොරොත්තුව මොකක්ද? බුදුදහමෙන් මිනිස්සු හැඩගැහිච්ච හැටි එතකොට බුදුරජාණන් වහන්සේ අනුමගේ තමන්ගේ අනුගාමිකයන් තමන්ගේ ජීවිත හැඩගස්ස ගන්තේ උදාර බුදු සිරිතෙන් ගත්තු ආදර්ශ මොනවාද? දැන් මේ ලෝකේ සංකීර්ණයි. ඒ සංකීර්ණ සමාජ ප්‍රශ්නවලට බුද්ධ චරිතයෙන් ලබන්න පුළුවන් පිළිතුරු මොනවාද? මානසික ප්‍රශ්නවලට ධර්ම මානසිකාරයෙන් ලබාගත හැකි ප්‍රතිකර්ම මේ ඔක්කොම හරි යගේට විසඳ ගන්න පුළුවන් බුදු සිරිත මෙනෙහි කරනකොට අනුත් ප්‍රභාවක් හිත තුලින් මතුවෙනවා බුදු ගුණ මෙනෙහි කරනකොට බුදුරජාණන් වහන්සේ පිරිස ආමතපු හැටි ධම් සභාවේ වැඩ ඉඳලා දහම් දෙසූ හැටි ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලා මැද්දේ වැඩ හිටපු හැටි මේ කුදුරිය ප්‍රශ්න අරන් ඉදිරියට ආවා ඒ හැම දෙයක්ම ඊතා සුහදව පිළිගෙන කරුණාවෙන් ප්‍රශ්නවලට උත්තර දුන්න හැටි. ශාසනානුරූපී ලස්සන පිළිපැදීම්. දුකටපත් අසරණීන් ගැන අහක නොබැලු බුදුරජාණන් වහන්සේ පින්ඳ පාත වඩින හැටි. අනේ මොනතරම් සැනසෙල්ලකින් ඔය මෙනෙහි කර කර බලන්න පුළුවන්ද? පොල් රුප්පාවක් අතරින් වනරුප්පාවක් අතරින් රුග්ගමුවක් අතරින් සුදු වෙලි කලාවේ වඩින විලාසය සිහි කර කර බලනකොට හිත සැනසීලා යනවා බුදුරජාණන් වහන්සේ දවසකට සුළු වෙලාවයි සැතපුණේ අනික හැම වෙලාවෙම එක තත්පරයක්වත් අපට යවන්නේ නැතු යොදුන් ගණන් මග ගෙවලා ආදර්ශයෙන් උපදේශයෙන් අනුන් සැනසුවා ඒවා සිහි කරන්න ඕනේ අපි හදවත් බුදුරජාණන් වහන්සේට සමීප වෙන්නේ අන්න ඒ තුලින් ත්‍රිපිටකය මගින් බණ පොත ඇතුලෙන් බුදු සිරිත සිහි සටහන් මතු කර කර මතු කර කර බලනකොට හදපත්ලෙන් උල්පත් ගලනවා වගේ සිසලසක් සංසිඳීමක් ඇති වෙනවා. මෙවෙන් තමයි සද්ධාව පහළ කරගන්නේ. මේ සද්ධාව අඩු බොහෝ දෙනා නොඑක් වාද නොඑක් තර්ක නොඑක් දර්ශන ඉදිරිපත් කර කර බුදුරජාණන් වහන්සේ ගැන විවේචනය කරනවා. අනවශ්‍ය විමර්ශන තම අදහස් සනාථ කරමින් ත්‍රිස්තලයේ සාකච්ඡා කරන අනුගාමිකව හදාගන්න බලනවා. තර්ක විතර්ක මතු කර කර ඒ ඇත්තු මේ සද්ධාවෙන් පිරිහෙලා යන්නේ. මේ අසංකේය හතරකුත් කල්පලක්ෂයක් මුළුල්ලේ පුරුදු කරපු පාරමී ගුණ නුවණත් එක්ක මේ අවුරුදු 10ක 15ක දැනීමක් ලැබපු උදවිය හැප්පෙන එක ටිකක් බරපතලයි. ඒක පරිස්සමින් කරන්න ඕනේ දෙයක්. එහෙව් පිරිස්තලේ ශ්‍රද්ධාව ඇති අපමණ පිරිසක් තමන්ට තමන් පාඩු කර නොගෙන සැනසෙල්ල රැකගෙන යනවා බුදු සිරිත සිහි කර කර පින්වත්නි හැම දිනාම බුදු හිමි දර්ශනයෙන් ಗುಣ හිත රැක ගන්නට බලන්න. බෝධිසත්ව චරිත කතා තුළ තිබෙන්නේ ಗುಣ ජීවිතවල නිර්මාණයයි. චේරිතිය ප්‍රශංසාව ගෞරවේ සම්මානේ හොයා යන ලෝකයක ඒ මගින් ඈත් වෙන බෝධිසත්වයන් වහන්සේ අලුත් ආරක ගමන් කළා. එස්සිස් මාස්ලේ අඹදරුවන් මහරජ දන් දුන්නා. මෙහි පිට තව කෙනෙක් නුදුන් හැමදේම දන් දුන්නා. ජීවිත පරිත්‍යාගයෙන් අනුන්ට උදව් කළා. අනුන්ගෙන් යමක් බලාපොරොත්තු නොවි කරන උපකාරයයි පින්තුනි පාරමිතා බවට පත්වන්නේ. ඒ විදිහට තමයි අනුන්ට උදව් කළේ සංසාරික ජීවිතේ. ඕන කෙනෙකුට ඕන දෙයක් කෙනෙකුට දන් දෙන්න පුළුවන්. නමුත් Taman සතු සැපත කෙනෙකුට දන් දෙන්න ලිහිසි නෑ. නමුත් මහා බෝධිසත්වයන් වහන්සේ Taman සතු සැපත අනුන්ට දන් දී අනුන් සනසා Taman සැනසුණා. බෝධිසත්වයන් වහන්සේ පින් ඇති තැන්වල උපන්නා. නමුත් මේ හැම තැනකම කෙලෙස් දූලිය ඇති බව නුවණින් වටහා ගත්තා. ඒ සියලු සම්පත් අත්හැරලා රාජකීය සනුපිලි වෙනුවට දල රෙද්දක් පුරවගෙන තැන්කෙන්ඩියයි අඳුන් දිවි සමයි පෙරහනයි අරගෙන පෑල දොරින් පිට වෙලා ගියේ හරි සැහැල්ලු හිතකින් හිමව පියසි වනදහනේ රුක් සෙවනකට වෙලා ගහක් පල්ලේ වැඩ ඉඳගෙන ලෝම සනසන මානසික සැප තමන්ගේ හිත ඇතුලේ පළමු කොට ස්ථිර කරගත්තා අන්තිම ආත්ම භාවයේදී කළ පෙරලිය පුදුම දෙයක්. සසර භවයක් පාසා එකතු කරගෙන ආපු නිස්කාම භාවී හැඟීම් මොන තරමක් ඒ බෝසත් හිතේ තැන්පත්තු තිබුණද? දරුවෙක් බිරිඳක් ගිහි සැපතක් වෙන විදිහකට කියනවා නම් කුමාරයෙක් විසවත් රජ සැපතක් තත්තර ගානෙන් අත්තර දැම්මා හැමෝටම ලේසි නෑ මුළු මහත් තුන්ව තලයේම Tamange දරු පෙලක්සේ සලකා වැඩි ගමන පාරමී පිරීලා ගමන්ගත් ගමනක් මහණීකත පවා සාදුකාර දුන් ගමන තුන්වක් සනසන්ත උදව් කළ ඒ අභීත ගමන මෙහෙසි කෙනෙකුට යන්න බෑ කල්පනා කරලා බලන්න සුරූපී කාන්තාවන් සමූහයක් රාත්‍රියේ එකතැන බීමත්ව නිදියගෙන ඉන්නවා දැකලා කලකිරිලා රටත් අමුදරුවනුත් රාජ්‍යත් අත්හැරලා සැනසෙල්ල සොයා පැන ගිය මිනිස් ඉතිහාසයේ සඳහන් එකම සුරූපී භද්‍ර යෞවන වයසේ තරුණ රාජකුමාරයා සිද්ධාර්ථ උතුමයන් වහන්සේ මේ ලෝකෙ කිසිම කෙනෙකුගේ පිහිටක් නොලබා දුෂ්කර ක්‍රියා වකවානුවේදී පරිතන්දලමි නොවිඳිනා දුක් විඳා මහා බෝධිසත්වයන් වහන්සේට අත නොගෑවෙච්ච දුකක් නෑ පින්වතුනි. දින්දිය හැකි අන්තිම කායික දුකත් කෙලවරටම වින්දා. තුන්ව තලයේ කෙනෙකුට විඳිය හැකි අන්තිම උපරිම සැප වූ ලෝතුරා සැපත් බුදු බව සමගම වින්දා. සංසාරික අධ්‍යක්ීම් තුලින් පාරමී බලෙන් බුදු බව ලබාගෙන සිද්ධ කරපු ලෝකාර්ථ චර්යාව මහ පුදුමයි. දවසින් වැඩි කාලයක් ජීවිතයෙන් වැඩි කාලයක් පරාර්ථ සාධනයේ යෙදුනේ. දඹදිව තලයේ රජවරු, ඇමතිවරු, සිටුවරු, අසරණවන්තයෝ, දින්දු පින්වතුන් නොමගට ගිය අය කරුණා බලයෙන් සැනසෙව්වා. පන්සාලිස් වසරක් මුළුල්ලේ සිදු කරපු මේ අත්‍යදාර සාසනික සේවාව ඇත්තමයි තුන්ලෝ තලයේ වෙන කිසිවෙක් අතරින් සිද්ධු වෙන්නේ නැහැ. අතීත සංසාරේ පාරමී පුරණ කාලේ ඉඳලම ඇති කරගත් අදිස්ථානේ තමයි මම සත්‍යයේ තේරුම් ගන්නවා අන් සියලු දෙනාටම සත්‍යයේ තේරුම් කරලා දෙනවා. මම පාපයන්ගෙන් මිදෙනවා අන් සියලු දෙනාව පාපයන්ගෙන් මුදවනවා. මේ භයජනක වූ සංසාර සාගරයෙන් මම එතර වෙනවා අන් සියලු දෙනාද මම එතර කරවනවා. මේ මහා පුරුෂ චින්තාව බෝසත් හිතේ වර්ධනේ වෙලා බුදු හිතේ පදිංචි වෙලා අතරක් නෑර දේවබඹ පිරිස් පිරිවරා ගමන් ගත්තා. මුළු ධර්ම රාජ්‍යයම පින්වත්නි ගොඩ නැගුණේ ওই පැතුම් බලය නිසා. සසරින් මතුවලා ආපු පැතුම් බලය මහ අද්විතීය බලයක්. පාරමී භූමියේ ඉඳන් පාරමී පිරුවය කියන්නේ මේ බුදු හිත සකස් කිරීමයි. බුදු භාවයේ වැඩ කරගෙන යාමයි. අතරක් නැහැ. බෝසත් හිත නිරන්තරයෙන් හැමතිස්සෙම නැමිලා පවතින්නේ බුදු බව සඳහා. ජීවිතය හරහා වේගෙන් එන ප්‍රශ්න තියෙනවා. ඒවට හොඳට මුහුණ දෙනවා. ලෝකයේ ඔය සමහර උදවිය හඬන දුක් දෙන විලාප දෙන මානසික ප්‍රශ්න මහබෝසතාණන් වහන්සේ ඉදිරියට වැටුණි පාරමිතා හැටියට. ඒ අත්දැකීම් අතරින් ආධ්‍යාත්මික ජීව ශක්තියක් ලබාගෙන මුළු ලෝකෙම සුවපත් කළා. සාමාන්‍ය මිනිස් ලෝකෙ ඉපදිලා ඒ ලෝකෙම වැඩිලා ඒ ලෝකෙ මැඩගෙන ලෝකයා එක තෙවරෙන්නේ ඇලෙන්නේ බැඳෙන්නේ නැතුව 45 වර්ෂයක් මුළුල්ලේ කළ අපරිමිත සේවය හතගත් මදපිරි විලෙන් ඉහළ නැගී සුවඳති සුදු පියුමක් ලෙසිනේ බණපොතේ උපමාවක් ඒ ලෝක සේවාවේ මහිමය මහ පුදුමයි මේ පරම පවිත්‍ර නිස්කාම භාවී දුර්ලභ වූ මහෝත්තම ජීවිතයෙන් සිද්ධ වෙච්ච ලෝක සේවාව තුන් ලෝකෙ වෙන කිසිම කෙනෙක්ගෙන් සිදුුනේ නැහැ. මිනිස් හිත ගැඹුරට තේරුම් ගත්තු බුදුරජාණන් වහන්සේ අසරණ අහිංසක අත්හල අනාථ උදවියගේ දුක් වේදනා හොඳට තෝරගත්තා. ඒ අතින් බලන විට තුන් ලෝක වෙන කාටවත් නැති මහා කරුණා ගුණේ ලෝ පුරා අහස් කුස පුරා පැතිර ගිය හැටි මහ පුදුමයි. හැමදාම උදේ පාන්දර අලුයම් වෙලාවේ මහා කරුණා සමාපත්තියේද සමවැදිලා ලෝක සත්‍යය දිහා බලනවා. දිනපතා වැඩසටහනේ පළමුවෙනි අංකය තමයි ඒ කාරණේ. අද මගෙන් ලෝකෙද සිද්ධ වෙන්න ඕන යහපත මොකක්ද? කරදර මැද්දේ ඉන්න කෙනෙක්ගේ දුකින් නිදහස් කරන්නේ කොහොමද? කරදර කම්කටොළු ජීවිතේ උරුමයි. කර්මානුරූපෝ වෙන සම්බාධක් තියෙනවා. කොහොම හරි දුකටපත් කෙනෙක් දුකින් මුදවන්න ඕනේ. අද දවසේ කවුද මුණ ගැහෙන අසරණවන්තයා? ලෝකයා නොමගට යන්නේ නොදැනීම නිසා, මුලාව නිසා. කොහොමද මම අද ඒ අය සූපත් කරන්නේ? මෙහෙම හිත හිතා මහා කරුණාව නැමැති ඇහින් ලෝකෙ දිහා බැලුවා. කාගවත් අත්උදව්ව හවුහරණයක් නැතුව මහාමග සිඟායන අසරණ අහිංසක දුගී පින්මතාට මහා මාලිගාව රජසැප විඳින මහ රජුටත් කිසි විශේෂයක් නැතුව පොදුවේ සමසිතින් සමමෙතින් කරුණාවෙන් උපකාර කළා. එහෙම මහා කරුණා සමාපatti නුවන්ට සමවැදිලා නෝකාත චර්යාවෙන් සේවාවක් සිදු නොකර එකට දවසක්වත් නැහැ. පින්වතුනි මේ විස්තර කියලා දෙන්නේ සද්ධාදී ගුණ හිතේ මතු කරලා ගන්නට. එදා ධම්මජෝ මිනිස් සමාජේ තරාතිරමින් විවිධයි. මත්තමින් සංකීර්ණයි. ඔය සමාජ තලයේදී බුදුරජාණන් වහන්සේගේ කරුණා ධාරාවට අහුවෙච්ච කාට කාටත් සැනසෙල්ලක් ලැබුණා. රජදරුවෝ, රාජදේවීවරු, කුමාරවරු, කුමාරිකාවෝ, සිතානවරු, මහා ඇමතිවරු, සෙන්පතිවරු, බමුණු බැමිණියන්, ඒ වගේම ගොවිකම් කරුවන්, කසල සෝදකෝ කියලා සමාජ කොන් කරපු ඇත්තු, වහලුන් සැඩලුන් කියලා සමාජ කොන් කරපු ඇත්තු ඔක්කොම දිහා බුදුරජාණන් වහන්සේ බැලුවේ පරමාදර කරුණාවකින්. ලෝකයාට සේවයක් කිරීමේදී සමාජ මට්ටමින් කොන් කරන්න බැලුවේ නෑ බුදුරජාණන් වහන්සේ. අන්න ඒක වටින තැන. මිනිස්සු කොටස් කොටස් වලට බෙදුවේ නෑ. තමන්ගේ කියලා ළඟට ගත්තු කෙනෙක්වත් අනුන්ගේ කියලා ඈත් කරපු කෙනෙක්වත් නැහැ. ගාමරිකයන්, සොරුන්, ගෝඝාතකයින්, ගණිකාවන් නොමග ගිය අය කරුණාවෙන් හදාගත්තා. යහමඟ පෙන්වලා සුවපත් කළා. උසස්කම් පහත්කම් උගත්කම් නුගත්කම් ඒ සමාජයේ අනන්තවත් තියෙන දරුණුකම් මරවරකම් විසමාචාරකම් ඒව ගැන බුදුරජාණන් වහන්සේ තැකීමක් කළේ නැහැ. මිනිස්සු නොමගට යන්නේ නොදැනීම මුලාව නිසා. ඒ ටික ඈත් කළාම නරකය හොඳ වෙනවා. එහෙම හිතලා වරද අයින් කළා වරද කරපු අය හොඳ මිනිසුන් කළා. ගුණ යහපත් පිරුණු පින් ඇති අයට 아무තු ප්‍රශ්නයක් නැහැ. ඒ අය බුදුරජාණන් වහන්සේ හොය හොයා ගමන් කළා. නොහඟට ගිය අය හොය හොයා බුදුරජාණන් වහන්සේ වැඩමෙව්වා. ඒ අයට කරුණු කියලා හිත සනසල ගුණ යහපත් අය කළා. ටිකක් හිතන්න බලන්න ඔක්කොටම එපා වෙච්ච ධාමරික අඟුලිමාල අහිංසක හිතක් ඇති තරුණයෙක් බව හොඳ ආකාර හඳුනගත්තේ බුදුරජාණන් වහන්සේ විතරයි. හේතුව මොකක් වුණත් අඟුලිමාල නොමගට හැරුණා. බොහෝ දෙනෙකුට විපත්තිත් කළා. පලාතටම අඟුලිමාල පිළිමයක් වුණා. රජුගේ සූදානම් අඟුලිමාලව ජීවග්‍රහයෙන් අල්ලගන්න. අඟුලිමාල පුතාට විපතක් වේද කියලා බයෙන් අඟුලිමාලගේ මෑණියන් පුතා සොයා වනපෙතට වැදුනා. බුදු රහින් මේ ටික දැක්කා. මහා කරුණික බුදුරජාණන් වහන්සේ මව්පුතු දෙපළට අනුකම්පාවෙන් අඟුලිමාලට සහනේ දෙන්න වනතෙතට වැඩි යන්නේ දුවන්නේපා මහන නතර වෙන්න කියලා අඟුලිමාල කියපු වචනේට බුදුරජාණන් වහන්සේ කීවේ මම දුවන්නේ නෑ මම නතර වෙලා නුඹයි දුවන්නේ නුඹ නතර වෙන්න අනන්ත කාලයක් මුළුල්ලේ සංසාරේ පුරන ලද පාරමිතා බලයෙන් මුළු පලාතම සුවඳවත් කරමින් බුදුරජාණන් වහන්සේ වචන සල්පේ ප්‍රකාශ කරනකොට අඟුලිමාල ඒ කරුණාබර වදන් වලට වසඟ වුණා. කඩුගමේ තල විසිකලා. ඇඟිලි මාලේ ගලවල දැම්මා. ස්වාමීනි මම අහිංසකයි. මම නොමගට ගියේ ඒක ඇත්ත. ඔබ වහන්සේ මට අනුකම්පා කළානේ. මාතින් ලෝකෙට වැරදි සිද්ධ වුණා. ලෝකයාට මම කරපු වැරදි වලට මට ඔබ වහන්සේ සමාව දෙන්න. ආයිත් මම වැරදි කරන්නේ නැහැ. මෙහෙම කිය කිය අඟුලිමාල බුදු සිරිපා මුල වැඳ වැටුණා. ලෝකෙට මතුවලා තෙවුනේ පින්මුතුනි අඟුලිමාලගේ නපුරු ගති. අඟුලිමාලගේ හිතේ හැංගිලා තිබිච්ච හොඳ ගති පෙනුනේ බුදුරජාණන් වහන්සේට පමණයි. අඟුලිමාල පිරිත මේ ලෝකෙට ලැබුණේ බුදුරජාණන් වහන්සේ නිසා අඟුලිමාල හොඳ කෙනෙක් කළ නිසා අඟුලිමාල පිරිතකුත් ලැබුණා 2500 වසර ගණනාවක් මුළුල්ලේ මව් පරපුරක් දරු පරපුරක් සුවපත්තු මෙලොව එළිය ලබනවා අඟුලිමාල පිරිත පිහිටෙන් අඟුලිමාල ලැබපු ජීවන එළිය ලෝකෙදම ආශිර්වාදයක් වුණා. දුකටපත් අම්මා කෙනෙක් ලබාගත්තු සහනේ හොඳට වැටහෙනවා මේ පටාචාරාවගේ කතාව මෙනෙහි කරනකොට. මේවා ටිකක් ශ්‍රද්ධාව මතු කරගන්නට කවුරු කවුරුත් හිතලා බලන්න ඕන තැන. පටාචාරාව අසරණ අහිංසක අම්මා කෙනෙක්. තමන්ගේ ස්වාමියා නා රජ දෙකුගේ ගලපහරට ගොදුරු වුණා. එක දරුවෙක් තුරුළු කරගෙන අනෙක් දරුවා අතින් අල්ලගෙන අසරණ මෑණියන් යන්නේ ගිහි සුළු මඟක. අචරවතී ගඟ ගලලා යම් සමින් බැස්ම ඇති තැනකින් ගොඩ වෙන්න හිතුණා. දරුවෝ දෙන්න එකවර ගෙනියන්න ඒ මවුට ඇඟපතු වාරු නැහැ. කිරිත්තු වැඩි, තෙහිත්තු වැඩි. ඒක දරුවෙක් මෙගොඩම තබලා පොඩි පුතා තුරුළු කරගෙන හීන් සීරියේ ගඟ මැදින් එගොඩට ගොහින් එගොඩ ගොඩින් දෙව්වා. මෙගොඩට ආයෙත් එන්න අනිත් පුතා රැගෙන යන්ත. ඒ පොඩි දරුවෙක් දැන් අම්මා ගඟ මැද ගඟ මැද එන අම්මා ඒ පැත්තත් බලනවා මේ පැත්තත් බලනවා දෙපැත්තම දරු දෙන්න වේගයෙන් ආපු කුස්සේ ඒගොඩ තැන්පත් කළ පොඩි දරුවා ළඟට තියාඹගෙන ඇවිත් මස් කැටියක් කියලා හිතලා පොඩි දරුවා දැහැගෙන ගියා ඒ දුක්ඛදායක දර්ශනයේ දුතු මේ දුක්බර අම්මා අත උස උසව කෑ ගහන්න පටන් ගත්තා අම්මගේ කෑ ගැහිීමට මෙහා ගොඩේ හිටි ළමයා කල්පනා කළා මේ කතා කරන්නේ මට තමයි. ඒ දරුවා මව් වෙන්න දිහාට ආවා. පොඩි දරුවා ගඟේ සැරකම තේරෙන්නේ නැහැ. කරුමේ සැරකම මතු වුණා. ඒ දරු පැටිය ගං ඌරෙන් ගඟට වැටුණා. ගඟ දිහට දරුවා බිනි වේගෙන යනවා. එක පුතෙක් අහසේ මැරෙනවා. අනෙක් පුතා දියේ මැරෙනවා. අහස ජලයත් අතරට අම්මා මෙහියත් ගසා හඬා වැළපෙනවා. ගඟෙන් එබඩු වන මේ අසරණ මාතාව තමගේ දෙමාපියන් එකම සහෝදරයා කොහෙද ඉන්නේ කියලා ආරංචි කළා. ඉස්සරින්ද වැහපු වැස්සට ගිය කැඩිලා ගෙට යට වෙලා අම්මයි තාත්තයි සහෝදරයයි තුන්දෙනාම මැරිලා. දෙදොහක් ඇතුළත මරණ හයක්. ස්වාමියායි අම්මයි තාත්තයි සහෝදරයයි පින්බර දරු දෙන්නයි එක එක ළඟ ළඟ මරණ හයක් පටාචාරාව 30ක් වුණා ඒ අසරණ අම්මා උමතු වුණා මේ උමතු අම්මා කෑ ගහමින් හඬමින් වැළපෙමින් ඇඳි වතවත් නැතුවයි මහමඟ දිව්වේ කොහොම නමුත් මේ මාතාව විහාරේ පැත්තට හැරුණා අපේ කාරුණික බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ බණශාලාවේ ධර්ම දේශනා කරමින් වැඩ ඉන්නේ. බණශාලාව අතරින් නුසුදුසු අයුරින් පැමිණෙන මේ අහිංසක පටාචාරාව දුටු බුදුරජාණන් වහන්සේ නැගණිය සිහිය ඇතු වෙන්න නැගණිය සිහිය ඇතු වෙන්න මේ වචන සල්පේ සිහිපත් කරනකොටම එතුමියට සිහිය ලැබුණා. කර්ම ශක්තිය එක පිට එක ආවත් අටාචාරාවගේ හදගැබේ මහා පින්බලයක් හැංගිලා තිබුණා. සිහිය ලැබූ පටාචාරාව නුවණැති පුරුෂයන් දෙපලක් විහි තමා වෙත විසි කරපු සලු දෙකෙන් එකක් ඇඳගෙන එකක් පුරවගෙන අනේ ස්වාමීනි මට සමා වෙන්න මම මරණ ගණනකින් දුක් විඳි අසරණවන්තියා අසරණ මගේ දුක් ගින්න නිවාලන්න කී කී බැලුණා මේ සිලිලාරෙන් නැතිත් වෙච්ච సంతානයක් ඇති අපේ බුදුරජාණන් වහන්සේ අනන්ත කාලයක් සංසාරේ පුරන ලද සත්‍ය පාරමිතා බලයෙන් මුළු ධම්සභා මණ්ඩපේම සුවඳවත් කරලා එතුමියට දහම් දෙසුවා ශෝකාග්නියෙන් එවිලිච්චේ හිතට මහ පුදුම සංසිඳීමක් ලැබුණේ. ඒ මිහිරිසස්ති මහාන වෙලා රහත්ව බුදුදම් සිසිලෙන් සැනසෙලි ලැබුවා. තව මේ විදිහේ අවස්ථා කොච්චර තියෙනවද? මේවා අහනකොට බුදුරජාණන් වහන්සේ අසරණ ජීවිතවලට පිහිට වෙච්ච ආකාරය නැමිලා පේනවා. එතකොට පින්නතුනේ ඇති වෙන්නේ සාස්ත්‍රු ගෞරවේ. හොඳ කථාන්දරයක් තියෙනවා. අසරණ දාසියකගේ අහිංසක දාසී මාතාවකගේ ආරාධනයේ බුදුරජාණන් වහන්සේ දැක්වූ අපරිමිත සැලකිල්ල හොඳ හැටි පේන තැන තුන්නාවගේ කතාව. පුණ්ණාව අනේ පුදු සිටු නිවාසී දාසී කාන්තාවක්. ඇයට බුදුරජාණන් වහන්සේගේ කරුණාව ලැබීම නිසා ඇය ලෞකිකත්වයේ ඉක්ම වූ ලෝතුරාමකටපත් වුණා. හොඳ ලස්සන කථාන්දරයක්. දේවරම් විහාරේ වස්පවාරණයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ දේවරමේ ඉඳලා දක්ෂිණගිරි ජනපදයට යන ගමන. ඒ ගමන නවත්තන්න කුසල රජුරෝයි අනේ පිඬු සිටුතුමයි විසාකා උපාසිකා මාතාවයි උත්සාහ කළා. ඒ තන්ට ඕනකනේ දෙවුරමම බුදුරජාණන් වහන්සේව නතර කරගන්න. නමුත් ඒ ආරාධනේ බාර ගන්න නැතුව බුදුරජාණන් වහන්සේ සරියුත් මුගලන් මහරහතන් වහන්සේලේක දක්ෂිණගිරි ජනපදයට වඩින්න පිටත් වුණා. අනේ පිළිසුතුමා දැන් බලවත් දුකෙන් කල්පනා කර කර ඉන්නවා. එතනට ආව අර තුන්නා නැමැති දාසිය. තුන්නා දාසිය අහන මොකද සිටුතුමනි අද ලොකු හිත අමාරුවකින් වගේ. අනේ පිළිසිටුතුමා කියනවා බුදුරජාණන් වහන්සේ දෙව්රම් විහාරේ නවත්ත ගන්න බැරි වුණා. අන්න දක්ෂිණගිරි ජනපදයට වඩිනවා. ඒකයි මේ හිතේ දුකෙන් කල්පනා කරන්නේ. පුණා වේ වෙලාවේ අහනවා සිටුතුමනි මට පුළුවන් බුදුරජාණන් වහන්සේව වඩම්මන්න. එහෙම කළොත් සිටුතුමනි මට ලැබෙන සැලකිල්ල මොකක්ද? පුණාවෙනි එහෙමනම් ඔබව 16 තනතුරේ නිදහස් කරලා අද ඉඳලා නිදහසේ පින්දහම් කරන්ට ඉඩ අවකාශ සලස්සලා දෙනවා. මේ වචන අහපු පුණ්ණාව හනික දුගුණ ගොහිල්ලා බුදුරජාණන් වහන්සේ වඩින පෙරමගට බුදුසිරි පාමුල වැඳ වැටිලා කියනවා ස්වාමීනි මේ පුණ්ණාව අසරණ දාසියක් මම මට අනුකම්පා කරලා ආපහු දෙවුරම් විහාරයට ගොහින් වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේම වැඩියොත් මට විශාල ලාභයක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ අහුව මොකද්ද පුණාවෙනි මගේ වැඩ සිටීමෙන් ඔබට ලැබෙන ලාභය. ඒ ස්වාමීනි දැන් ඔබ වහන්සේ ආපහු වැඩියොත් මම අද ඉඳලා දාසී සම්තුලින් නිදහස්. ඒ විතරක් නෙමෙයි. මට එතකොට ආර්ථික සමාදම් වෙන්න පුළුවන්, දසසිල් සමාදම් වෙන්න පුළුවන්, ගුණ ධර්ම පුරන්න පුළුවන්. අනේ ස්වාමීනි මට අනුකම්පාවෙන් වඩින්න. පුණ්ණාවගේ මේ බැගෑපත් ලෙසින් කරන ලද අයදීමට ඇහුම්කන් දුන්න බුදුරජාණන් වහන්සේ කරුණා නිධාන බුදුරජාණන් වහන්සේ ඇයට ලැබෙන මහා පුණ්‍යලාභය ගැන සලකලා ඇගේ ඉල්ලීම පිළිඅරන් ඒක සැරේටම නැවතිලා බුදුරජාණන් වහන්සේ ආපහු ජේතවනාරාමයට වැඩම කළා මේ කාරණේ අහපු සවැත් නුවර වාසීන් පුදුමයටපත් වුණා කුසල රජුරුවයි මහා උපාසිකාවයි අනේ පිරිසිදුතුමයි පුන්නා දාසියයි මේ කරපු හපන්කම හැම තැනම පැතිරෙන්න පටන් ගත්තා. රටේ රජුරුවන්ගේ මහ සිටුවරයාගේ මහ උපාසිකාවගේ ඉල්ලීම පිළිගත්තේ නැති බුදුරජාණන් වහන්සේ ඒ සිටුවරයාගේ දාසියගේ ආරාධනාව පිළිගත්තා. ඒ නිසා යහින්සක තරුණ කාන්තාව පුන්නා වහල් භාවයෙන් නිදලා නිදහස ලැබුවා. පසු කලෙක තුන්නා භික්ෂුණී ආශ්‍රමයක මහාන වුණා. පසු විදසුන් මගෙන් සැනසුම ලබාගෙන තුන්නාව රහත් මෙහෙණින් වහන්සේ නමක් වුණා. බඹ සුර නර උතුමන්ගේ හිසේ රැඳි කිරුළු වල මණික් රශ්මිය පුන්නා රහත් මෙහෙණින් වහන්සේගේ දෙපා මුලින් වීදෙන්ද සැලැස්වේ කරුණාසාගර බුදුරජාණන් වහන්සේ. මේන් පෙන්눔 කළ බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණය ඒ මහා කරුණා බලය නිසා නොමගට ගිය අය සුමගට ආවා. දාමරිකයන් මහරහතන් වහන්සේලා බවට පත් වුණා. මේක් මේක් විදිහේ වැරදි වැඩවලට පෙළඹිච්ච අය උපසාන්ත තවසුරු වගේ වුණා. ගෝඝාතකයන් හික්මුණු උපාසකවරුන් වුණා. මසුරු සිතානවරු පරිත්‍යාගශීලීන් වුණා. නොමගට ගිය ගණිකාවරු යහමඟ පෙන්눔 කරපු නිසා උපාසිකාවන් බවට පත් වුණා. හිතේ කරදර ඇති ඇත්තු ධර්ම මානසිකාරයෙන් සුවපත් වුණා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ නිසා අපමණ පිරිසක් කරුණා බලයෙන් සැනසෙන්න ලැබුවා. මහා කරුණාව පාදතලයක් මහා ප්‍රඥාව සිරස්තලයක් කරගෙන අපරිමිත බුදුගුණ කඳක් අසරණ සිත් සනස සමසා ඒ අතරින් ගමන් කළා. අසරණ හිත් සනසන්ද කරුණු කියන්ත බුදුරජාණන් වහන්සේ මොන තරමක් වෙහෙස වෙන්න ඇද්දෝ කියලා හිතනකොට ඒ ගැන හිතන හිතු සැනසෙලා යනවා. බුදුරජාණන් වහන්සේ තිලෝ ගුරු බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාගේ ආංක සෙනෙහස ගුරු භක්තිය ගෞරවේ දිනාගත් උපරිම තරමේ ගුණදරු එකමුත්තමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කරන ලද කතා වලින් පවත්වපු දේශන වලින් ලෝකෙට දුන්න කාරුණික අවවාද වලින් ගුණගරුක ආචාරශීලී ඉගැන්වීම් වලින් මනුතර පිරිසක් Taman වෙත අවනත කරගත්තා. මෝතර බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් හොඳ පිළිසරණක් මේ ලෝකෙට ලබා දුන්නේ. ප්‍රශ්න අහනවා ආන ප්‍රශ්න වලට උත්තර දෙනවා. ප්‍රශ්න සාකච්ඡා කරනවා ඒවා පැහැදිලි වෙන්න ධර්ම දේශනා කරනවා. අවබෝධයේ තමා තුළින් මෙන්නයි කරුණ සැලැස්වේ. පින්වත්නි වැඩ සිටියේ හැම ආරාමයකම ධම් සභා මණ්ඩපය. එහි මැද්ද පනවල දාසනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. පසෙකින් පූජතර මහා සංඝ රත්නේ ධර්ම සාකච්ඡා කරන විලාසය මෙනෙහි කර කර බලන්න. හිත සනසන අපූර්ව සාන්ත දර්ශනයක් ඒ අතරින් ලැබෙන්නේ. සද්ධාව පහළ කරගන්න මේවා හොඳ අරමුණු. සද්ධාව මතුවෙනකොට තින් උල්පත් පෑදෙනවා. රතු පාට නිලුම් මල් පිරීලා තියෙන දිරු තඩාගයක හතරක් නැවක් තියනවා දකින්නකොට ඇතිවෙන හැඟීම කොච්චරද? ඊට වඩා. පමණ කළ නැහැ තරමේ පින්බර හැඟුමක් ධම් සභා මණ්ඩපේ මෙනෙහි කරනකොට උපදින්නේ. ධම් සභා මණ්ඩප අතර පමණක් නෙමෙයි කරුණු හේතු ගන්නන්න ඕන වුණාම ධර්මයේ මතු කරපු තැන් උද්‍යාන, සුසාන භූමි, තන පිට්ටනි, පිදුරු ගෙවල්, කමත් මඩු ඔය කොතනක් කරුණු හේතු ගන්නෙව්වා. ජීවිත කෙරෙහි ඇති කරපු කරුණාව මතු වෙලා එන වටින තැනක්. බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිසට හැමදාම සිහිපත් කරපු අවවාදයයි. හැමදාම බුදුරජාණන් වහන්සේ දවසකට තුන් වරක් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා වරුණට මතක් කරන්නේ ලබාගෙන තියෙන පුණ්‍ය ශක්තියෙන් ප්‍රයෝජන අරගෙන මොහතකුත් අපට අරින්න නැතුව නොපමාව දුක් ඉවර කිරීමේ වැඩ කටයුතු ටික කරගෙන යන්න කියලා. හැමදාම බුදුරජාණන් වහන්සේ ඒ ටික තේරුම් කළා. මෙවුවා කල්පනා වෙනකොටයි පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේ මොන තරමක් කරුණාවෙන් ලෝකෙට උපකාර සැලසුවාද කියලා වැටහෙන්නේ. මේ හැම කාරණයක්ම ඉදිරිපත් කරන්නේ සද්ධාව දියුණු කරගෙන යන්න. ඒ ටික හැදුනොත් තමයි ඒ තුලින් නුවණැස පාදගෙන යන්න පුළුවන් වෙන්නේ. බුදුගුණ මෙනෙහි කරන්ට මෙනෙහි කරන්ට සද්ධාව වැඩෙනවා. මොනතරම් ಗುಣ බුදු හිතේ තිබුණාද? ඒ පිළිතුරු හිතේ තිබිච්ච මෛත්‍රී කරුණා ගුණ සරණ මේ කලාලයක් කළොත් මේ තුන් ලෝකෙ වැහෙන්නේ නැති තනක් නැහැ. මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් පෝෂණය ලබාගෙන දේශනා කරපු හැම සරුවක්ති භාසිතයක්ම මූලමදාග යහපත්. හැම දෙයකම හොඳ තේරුමක් තිබුණා. නොතේරෙන નિසරු වචන එකක්වත් නැහැ. නිකේසී හරදෙන් නැගිච්ච කටහඬක් මිහිරි කාරුණිකයි. බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේ ලෝතුරා රසයෙන් රසවත් වෙලා ධර්ම දේශනා අහලා මොනතරම් පිරිසක් සැනසීර ලැබුවද බුදුරජාණන් වහන්සේගේ ධර්ම ගංගාව මිනිස් సంతාන හරහා ගලා යෑමෙන් වටිනා මිනිස් ගුණ මිනිස් సంతාන තුළු වගා වුණා එදා තීතේ. බුදුරජාණන් වහන්සේ අතීත සංසාරේ පුරුදු කරපු පුණ්‍යමය තේජස නිසා ලැබිච්ච පස්පැහැ දිස්නා net සංගලේ දුකටපත් වෙච්ච අසරණියෝ දිහා බැලුවා. පොරවි කහණින් භ්‍රමස්වර විහිදුවමින් ධර්ම දේශනා කළා. මාක්ෂ චරිතයේ බලය මතු කළා. වත්පිළිවෙත් පිරුවා. උපස්ථාන කළා. පෙර සංසාර සිල්ලුතුන් ගුණවතුන් බලන්ත හමුවන්ඩ උපස්ථාන කරන් අසීත ප්‍රාර්ථනා කළා. ඒ සඳහා වැඩම කළා. ඒ නිසා බුද්ධත්වයේ ලැබුවට පස්සේ සුගත යන නම ලැබුවා. බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත අප්‍රමාණ ගුණස්කන්ධේ මෙනෙහි කර කර මෙනෙහි කර කර බලන කෙනෙකුට මහ පුදුම සංසිඳීමක් ඇතිවන්නේ. බුද්ධානුස්සති භාවනා වඩන කෙනෙකුට මේ බුදු ගුණ අරමුණු කරගත් සිහියෙන් ඉන්න කෙනෙකුට මේ කරුණ වැහෙනකොට හිත සැනසෙලා යනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රූපයේ හිතේ ඇඳෙනවා. හිත පිරිමගයක් වගේ වෙනවා. ගරු කඩේතු තනක් බවට පත් වෙනවා. Tamanගේ චිත්තසංතානය බුදු ගුණේ හිතේ රැඳුනහම ඒ නිසා මේව හොඳට කල්පනා කරලා බුදුරජාණන් වහන්සේගේ උදාාර බුදු ගුණ නිතර නිතරම මෙනෙහි කරන්ට ඕන. දෙවි මිනිසුන්ගේ අනුශාසක උත්මයන් වහන්සේ මහෞත්ම බුදුරජාණන් වහන්සේ ගැන කල්පනා කරනකොට බෝසත්දම් සපුරන කාලේ උපයාගත්තු ගුණ පැත්ත ගැන හිතන්ට ඕනේ. ඒ ඒ සත්‍යයන් අපාය ගමනින් බලක්වල නිර්වාණ මාර්ගයේ යොමු කරපු අවස්ථා ගැන හිතන්ට ඕනේ. බුදුරජාණන් වහන්සේ රාජරත්තු ලෝකේ ජයගත්තා. දෝෂ භරිත ලෝකේ ජයගත්තා. මෝහ පටල ලෝකේ ජයගත්තා. මේ ධර්මා ලෝකයෙන් ඥානා ලෝකයෙන් සම්බුද්ධා ලෝකයෙන් තුන්ලොවක් සනසාලු ආකාරයේ සිහියට නගා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳ අපූර්ව ගෞරවයක් අන්න එතකොට හිතේ පහළ වෙනවා. ධර්ම චක්‍රේ පවත්වමින් සද්ධාදී ගුණ පහල කරවල සුගතියට මඟ පාදලා විදර්ශනාවෙන් නුවණස පාදලා ලෝකෙට මඟ කියලා දුන්නේ අපේ බුදුරජාණන් වහන්සේ නේද කියලා හිතනකොට මීට කලින් Tamange ජීවිතේ හමු නුවණ විදිහේ මානසික අස්වැසීමක් මානසික සාමයක් මානසික සැනසෙල්ලක් ලබන්න පුළුවන් බුදු බල බුදු මහිමේ බුදු තෙද බුදු අනුහස Tamange ජීවිතය තුල තැන්පත් කරගන්න බලන්න දෙතිසක් මහ ලකුණු 80ක් කුඩා ලකුණු සවනක් ගන බුද්ධ රශ්මි මාලා සිරස්පතින් විහිදෙන රැස්වලලු බුදු කයින් විහිදෙන බුදු රැස් ඔය ධර්ම ග්‍රන්ථවල බණ පොත්වල සටහන් වෙලා තියෙන්නේ මේ ගැන තම තමන්ට පුළු පුළුවන් හැටියට සිහි කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ රූප සම්පත් ගුණ සම්පත් ඥාන සම්පත් බණ පොතට අනුව සිහි කරනකොට හිත පිරීලා යනවා ඒ බුදු ගුණ අතරින් බුදුරජාණන් වහන්සේ දකිමින් ඒ බුදු ගුණ අරමුණේ හිත තබ තබා මේ මේ ගුණ ඇති බුදුරජාණන් වහන්සේටයි මේ භක්ති ප්‍රණාමය කියලා ගෞරවේ කියලා හිත හිතා බුදු ගුණයට ගරු කරනකොට හරියට පස් මහ ගඟ ගලනවා වගේ අනන්ත පින් උල්පත් උපදිනවා. මෙන්න මේ කාරණා හොඳට හිතට අරගෙන බුදු බලයෙන් හිත සංසගන්ත. ශාරීරික, පාරිභෝගික, උද්දේශික වස්තු අනුදැන වදාළේ බුදු ගුණ සිහි කරලා සිත සංසගන්තයි. දලදා වහන්සේ පිහිටි මේ රටේ සොළොස්මස්ථාන පිහිටි මේ රටේ සියලු සැදැහැතියන් තුන්බෝ මලු ළඟට වෙලා බුදුගුණ හිතනවා නම් බුදුගුණ කියනවා නම් බුදු සිරිත සිහි කරනවා නම් මිනිස් හිත්වල තියෙන අසහනකාරී ගති ඈත්වල යනවා මේ රටට අවශ්‍ය වන්නේ තුනුරුවන්ගේ ගුණ ලෞතුරා බුදු ගුණ සදහම් ගුණ මහසඟ ගුණ පුළුවන් තරම් මිනිස් සිත්වල රෝපණය කරවීමයි. එතකොට අසහනකාරී ගති දුර්වල යනවා. මේ රට ඇතුලේ සැදැහැති පිරිසක් එකට එකතු වෙනකොට එතන මෙත් මුදිතා කරුණා ගුණ පැතිරි පැතිරි යනවා. බුදු ගුණ මානසිකාරයයි මෙත් බලයයි මෙලෝ සපේන පින් බලය එකතු කළාම හොඳ ධර්ම ශක්තියක් උපදින්නේ. ඒ තුලින් ත්‍රිවිධ රත්නේ බලය සිත් සතන් හරහා පැතිරිලා යනවා. හිතෙන් ගෙදරට ගමට පලාතට රටට ලෝකෙට මුළු මහත් ලෝක සත්වයා වෙතට ඒ ධර්ම ශක්තිය විහිදලා යනවා. සැපවත් නිന്ദා සුවපත් අවදිවීමක් අතර සැපවත් අවදිවීමත් සුවපත් නිന്ദක් අතර සමනුත් සැනසিলা අනුනුත් සනසන්ත හේතු වන්නේ ওই ධර්ම ශක්තියමයි. ඒ නිසා පින්මුතුනි පුළුවන් තරම් බුදු බලය කෙරෙහි අසීමිත විශ්වාසයක් සමමින් බුදු ගුණ Tamanගේ සිත් සතන් තුල තැන්පත් කරගන්න බලන්ත බුදු ගුණ හිතේ පදිංචි කරගන්න බලන්ත ඒ තුලින් සමනුත් සැනසෙන්ත අනුන් සනසාලන්ත මෙතෙක් වේලා බුදු සිරිතයි බුදු ගුණයයි බිඳක් හෝ ඇසූ පින්මතුල්ලා සියලු දෙනාටම සියලු සැනසෙල්ල වේවා බුදු ගුණ බලයෙන් ඔබේ හද ගැබ ධර්ම මන්දිරයක් වේවා. මේ සියලුම කුසල ධර්මයන් පාරමී බවට පත්වීමෙන් ධර්මානුශාසනයට සවන් දුන් සෑම සියලු දෙනාටත් මුළු මහත් ලෝ සතුනටත් අමා මහ නිවන් සුවයම සැලසේවායි ප්‍රාර්ථනා කරන්ත කැමැතියි. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාසත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති දේශකයන්න් වහන්සේ අපවත් වී වදාළ පූජ්‍යපාද පානදුරේ අරිය ධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත දයානුකම්පාවෙන් පූජ්‍ය පානදුරේ අරිය ධම්ම හිමි විසින් වදාළ අටවිසි බෝධි පූජා බෝධු සතුන් සිතසේ දුකෙලස් මල කාරණිවන් රසිනේ මම නමදිම් මුනි පාද සියුම් යුගේ සාදු කියාදති තම කරුණා පෙරදරිස්වරෙන් සුවහසක් දනන් සුවපත් කළ ධම්මචින්තා ඔබ අප කවුරු මිනිස් ලෝපන් සංසාර පිටකයි ඒ පින උපදමන්නයි බුද්ධ ශාසනය ලැබුණේ බුදු ගුණ සිහි කිරීමෙන් ලැබෙන සිහිත මහ පුදුමයි මොන දේ තිබුණත් ඇති ලාභයක් නෑ බුදු ගුණ සිහි කිරීමෙන් ලැබෙන සංසිඳීම නැත්නම් පූජ්‍ය පානදුරේ අරිය ධම්ම හිමිගේ අටවිසි බෝධි පූජා සහ ධම්මචින්තා ඇතුළත් කැසට් පදය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කැසට් අලෙවිසැලෙන් සහ සියලුම ප්‍රාදේශීය සේවාවලින් දැන් ලබා ගත හැකිය.